මම දන්නවා මෑණිනි මෑණිය වඳින්නේ නිවන් දකින්න නෙමෙයි මරණයේදී සුගතියට යන්න හොඳ තැනකට යන්න මම දන්නවා මෑණිනි මෑණියන්ගේ මුළු සිත පුරාවටම දුවන්නේ සුගතිය හැම මොහොතේම ඒක මෑණියෝ හිතනවා ඒ නිසා මොනවා කරලා හරි කමන්නේ සුගතියට යන්න ඕනේ මමත් කල්පනා කරන්නේ හැම මොහොතෙම මෑණියෝ සුගතියට යවන්න නෙමෙයි මේ භවයේ පිරිණිවන් පාවන්න හේතුව සුගතියට ගිහිල්ලත් මෑණියෝ හැයි දුක් විඳින්නේ මේ මට එතකොට <laughs> එතනින් වඩන්න පුළුවන්. මේදී මෙච්චර කමඨාන් තියෙද්දි මේ හැමදේම පරිභෝජනය කරගෙන අපට rahat වෙන්න පුළුවන්කම තියෙද්දි මෑණියෝ විමානයකට ගිහිල්ලා සපවත් කොහොමද මේක අත්හරින්නේ? හරි. මෑණියන්ට පුළුවන් කියලා කියමුකෝ. දැන් මෑණියෝ විමානයක ඉන්නවා. මේක තමයි විමානේ. මේක ඉන්නේ සම්පූර්ණ සපවත් විමානයක්. දැන් මේ සපය මෑණිය චතුරාර්ය සත්‍යයට ගලපගන්නේ කොහොමද? මේක තුලින් අනිත්‍ය ධර්මතාවය දකින්නේ කොහමද? මට කියන්නකෝ. බැරි වෙනවා මෑණියනි. ගොඩාක් දෙවිවරුන්ට කෝටි ගණන් දෙවිවරුන්ට බැරි වෙච්ච එකක් ඒක. මොකද හේතුව ඒක ඒගොල්ලන්ට ගලප ගන්න බෑ. ඒ ඒ පාරමී පිරීලා නැහැ. ඒගොල්ලන්ට අවබෝධය නැහැ. අන්ත දෙක පවතින තැනක තග්ගාල මේක තේරෙනවා. දුක සැප දෙකම තියෙනවනේ. තග්ගාල තේරෙන්නේ නම් වඩාත්ම සුදුසු රාත් වෙන්න මේ පෘථිවිය. ඇයි බුදුවරු දිව්‍ය ලෝකෙ බුදු වෙන්නේ නැත්තේ? බුදු වෙන්න බෑ. වෙන්න ඕනේ. දැන් දීප කමඨාන මෑණියනි. සතර හිරියව්වෙන් සීය පවත්නවා. මේ ලෝකේ කිසිම දෙයක් ගෙනියන්න බෑ. කිසිම දෙයක් ගෙනියන්න බෑ. ඒ ගෙනියන්න බැරි නිසා ඒවා తాවකාලික පරිභෝජනයේ නිසා කිසිම දෙයක් පිළිබඳ බලාපොරොත්තු තියාගන්න ඒ හැමදේම ඒ විදියට පවතින අරිනවා. මෙන්න මේක පළවෙනි සීය මෑණියනි. මේක පළවෙනි සීය. ඒ ගනුදෙනු කරන හැම මොහොතෙම කිසිම දෙයක් එක්ක ගැටුම් ඇති කරගන්න. ඇයි පිඟාන අතනින් තිබ්බේ? ඇයි කෝප්පේ මෙතනින් තිබ්බ නැත්තේ? ඇයි ඇඳ ඇතිරි කා පාට දැම්ම නැත්තේ? ඇයි මේකට නිල් පාට කොට්ටේ දැම්ම නැත්තේ? මේ විදියට නාම රූපත් එක්ක ගැටෙන්නේ. ඒ ස්පර්ශ වලින් කිසිම මොහතක දුකක් නිර්මාණය කරගන්න. නිල් පාට හොඳයි. ඊයේ කා පාට හොඳයි. නිල් පාටක නිදා ගන්නවා. ඇඳ ඇතිරිල්ලක් අද නැහැ. කමක් නැහැ. ඇඳ ඇතිරිලි නැතුවත් නිදා ගන්න පුරුදු වෙන්න එපාය. ඒ ස්පර්ශ වෙන දේවල් එක්ක ගැටෙන්න යන්නේ කිසිම ස්පර්ශයක් තුලින් දුකක් නිර්මාණය කරගන්න මේක වේදනානුසතිය. වේදනාව තුලින් ස්පර්ශ පත්‍ය වේදනා. ස්පර්ශ නිසා හටගන්න වේදනාවල් පිළිබඳව සිහිය පවත්නවා. මොකද දන්නේ ඊයේ තේ පිරෙන්න දුන්නාද තේ භාගයයි තියෙන භාගයක් බිව්වද දන්නේ කමන්නේ එයාත් බිව්වන එයාටත් බඩ පිරෙනවනේ දෙන්නකෝ භාගේ සන්තෝෂයෙන් වළඳනවා. සන්තෝෂයෙන් දීලා දානවා. ඇහි හඩු කියලා ඒ වේදනාව පිළිබඳව ගැටුමක් ඇති කරගන්නේ එහෙම මානසිකව දුක් විඳින්නේ කට්ටියකම කොයිද යන්නේ දැන් පන්සල් අනේ මාව අතහැරලා යනවනේ මාව අතහැරලා යනවා දාලා යනවා ප්‍රතික්ෂේප කරන හේම ගැටුමක් ඇති කරන්න ඒ වේදනාව ස්පර්ශිතන වේදනාවක් නිර්මාණය කරන්නේ මටත් එක්ක වඳින්න පොඩි බබා මලක් පූජා කරලා ආච්චි අම්මටත් එක්ක වඳින්න ඕනේ එහෙම සතුටින් පිටත් කරනවා ආශිර්වාද කරනවා දුව මටත් එක වඳින්න පුතා මට අමාරුනේ මම ඉන්න විවේකෙන් ගේ බලන්න පුතාලා පරිස්සමෙන් ගිහිල්ලා ඉන්න රවන්න විවේචනය කරන්න මම ඒ කාලේ මේගොල්ලන් එල්ලාගෙන පොළට ගියා වෙලට ගියා දැන් මාව දාලා යනවා ඇයි මට ඇවිදින්න බෑනේ එහෙම කියලා ඉඳගෙන හිතින් බැන බැන ඉන්නේ මානසිකව දුක් විඳින්නේ ඒ දුක තුලින් අපි දුගතියක් අදන්නේ මෙන්න මේ වේදනානුපස්සනාව නිතර වඩන්න ඕනේ. නිතර නිතර මේ වේදනානුපස්සනාව තුළ සීය තියෙන්න ඕනේ. කිසිම ගනුදෙනුවක් එක්ක ස්පර්ශ වෙන කිසිම මොහතක එයා දුකක් නිර්මාණය කරගන්නේ අපේ දරුවෝ ඥාතියෝ මිත්‍රයෝ ඒ වටපිට ඇසුරු කරන ඒ සහෝදරයෝ කිසිම කෙනෙක් එක්ක අමනාපකමක් ඇති කරගන්න විඩාවක් ඇති කරගන්න ඒ කට්ටියත් එක්ක කිසිම මොහතක දුකක් නිර්මාණය කරන්නේ නැහැ බැරි වෙලාවත් දුවෙක් ඇවිල්ලා කියන හම්මේ බලන්නකො මේම පැත්තකට ඕම නිදා ගන්නකෝ. නේ මේම නිදා ගන්න බෑනේ අමාරුනේ. මොනවා කරන් පුතේ මං එන උත්සාහ කරන්න මම එයා ගිතර ඉදවන්නේ එයාත් එක්ක තර්ක කරන්නේ අම්මේ නම් පස්පංගෝ ටිකක් බොන්න. පස්පංගෝ මේ මේක තිත්තනේ වා බොනවා වාගේ. මං පුතේ දෙන්නකෝ බොහොම හොඳයි මේක අඟපත අමාරු මං පොඩ පොඩ බොන්නම් පුතේ කියලා තියෙනවා. තියලා ඉමින් ඉමින් බොනවා. අකුරු කැල්ලත් එක්ක ඉමින් ඉමින් බොනවා. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්නේ බනින්නේ නැහැ එලා දකින්නේ ඒ අය කරන සියලුම දේවල් මගේ යාපතට දරුවෝ ඥාතියෝ මිත්‍රයෝ ස්වාමි පුරුෂයෝ පිරිය ඒ කියන සියලුම කෙනා මගේ යහපත කරන්නේ ඒ හැමෝම මට යහපත කරා මට උදව් කරනවා මට හැමදේම සුබ දේවල් ඒගොල්ලෝ මට කරන්නේ ඒ හැම දෙයක්ම සුබවාදී ලෙස දකිනවා ඒ හැම ගනුදෙනුවක් තුලින්ම යහපත් නිවැරදිව දකිනවා වේදනානුපස්සනාවෙන් තවත් එක පියවරක් උඩට ගියා. මේක ධම්මානුපස්සනාව. හැමදේම ධර්මානුකූලව දකින්න එක. 11ට බැලුවා කෑම තාම ආල්වත් ලිපේ තියලා නැහැ මේ මිනිස්සු. මොකද දන්නේ 11:45 මාර වැඩ. අද නම් කෑම හම්බෙන්නේ නැහැ වාගේ. එකයි වෙලාව. එහෙත් නැහැ. දෙකම ආරයි. කමන්නේ අද මං 3ට කෑම කන්න හිත හදා ගන්නවා. ඇයි මට 12ට කෑම දුන්නේ නැත්තේ කියලා ප්‍රශ්නයක් ආන්නේ නැහැ. තුනට කෑම කන්න හිත හදා ගන්නවා. කොච්චර ලස්සනද මෑණියනි මෑණියනි පූජනීයයිනේ. අර ආවුණෙය පාවුණෙය දක්ෂිණෙය අංජලීකරණය කියන්නේ සතර දිබ්බාගෙන් මනාකොට සකසුරුවම් කරලා සංඝයා වෙනුවෙන් ගේන පිළියෙල කරපු දාහණය පිළිගන්න පව සූදානම් මෑණියෝ. මෑණිය සුදුසු ඒකට. ඇයි? ඒ තරම් හිත හැදිලා. හතරටද පුතේ දවල් දාන්නේ. හතරට දවල් දාන්නේ කන්න මම හිත හදා ගන්නවා. ඇයි මට 11 මාට දුන්නේ නැත්තේ කියලා කෑ ගන්නෑ. බනින්නේ විවේචනය කරන්නේ ඒ හැම අපිලිවෙල වැඩක් දිහා බලලා සිත සනස ගන්නවා. ඒක තුලින් සෑයීමටපත් වෙනවා. එලා දකින්න නැතුව ඒකට ඇඩ ගැහෙන්න සිත හදා ගන්නවා. කිසිම මොතක ඒ කට්ටියත් ගැටෙන පුතේ මොප් කරනකොට බලන්නකෝ අර අර අරක මොප් කරලා නැහනේ. එහෙම කියන්නේ මට මෙතන යන්න මොප් කරලානේ. එහෙනම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට යන්න තියෙන පාර මොප් වෙලා. එහෙනම් ගැටලුවක් නැහැ. ඒක විසඳිලා. ඇයි මං ඇතම්මයක් එහාට මොප් කරලා නැහැ කියලා නඩු දාන්නේ? මම යන පාර මොප් කරලානේ. ඒම අර ලද දෙයින් සෑයීමටපත් වෙනවා. තියෙන දෙයින් අනේ මේ ටික අපිරිසිදුනත් මේ ටික හරි හොඳට කළානේ. එහෙමයි. හොඳට කරන්නේ පරිප්පුණන් මේ යකාවත් කන්නේ ඒ තරම් අපිලි වෙලයි. හැබැයි කමන්නේ බෝන්චි හරි හරියට ඇදුවානේ. ඒ ටිකත් හරි ඒකෙන් හරි කන්න පුළුවන් මට. තියෙන දෙයින් සෑයමටපත් වෙනවා. නැති දෙයට දොස් කියන්නේ මේක ධම්මානුසතිය. හැමදේම ධර්මානුකූලව දකිනවා. හොඳ දෙයට සතුටු වෙනවා. නරක දෙයට ඇඩගැයෙනවා. ඒක විවේචනය කරන්න, ඒක ප්‍රඥා කරගන්න. ඒක ධම්මානුසතිය. නිදාගෙන ඉන්නකොට මෑණිනේ নানা ප්‍රකාර විකාර දේවල් මායя දන්න මායя දන්නවා ආවිස කෙටිනේ කොහොමරි අපායට ගන්න ඕනේ කොහොමරි මෙයා പ്രേත ලෝකෙට ගන්න ඕනේ නිවන් දක්කලා බෑ බුදුහාමුදුරන්ගේ ශාවිකාවක් එහෙම පිරිනුවම් පාන සිරිතක් තියනවාද එහෙම රාත් වෙන්න දෙන්නේ නැහැ කාටවත් එක එක ඒවා දානවා අර වැඩකාර මනුස්ස හරියට උයන්නේ පිළිවෙලක් නැහැ ඔටු ඌර ඌර උයන්නේ හරි අපිලිවෙලයි එයාව එලවන්න ඕනේ ඇයි එහෙම දාන්නේ එලවන්න නෙමෙයි වුමනා පටි ගිය හදනවා අපිට මාරයා අර මුවාවෙන් අරයාගේ අඩුපාඩු ටික මතකෙට ගෙනල්ලා ගැටුමක් හදනවා අපි තුල. එතකොට ගැටුම් තියෙන කෙනාට rahat වෙන්න බෑනේ. පටිගය තියෙන කෙනාට rahat වෙන්න බෑනේ. ද්වේෂය ඉතේ තිබුණත් rahat වෙන්න බෑ. ඒක මාරයා දන්නවා. බලන්න අපිට අවුරුදු 70 කල අපට ඕක තේරුන්නේ නෑනේ. අපි තේරුම් ගත්තද රාගයත් එක්ක අපර නිවන් දකින්න බෑ. ද්වේෂයත් එක්ක නිවන් දකින්න බෑ. මිනිසුන්ට විවේචකමයි කර කර ඕපදූප කිය කිය නිවන් දකින්න බෑ. මේක අපට තේරුණා. මාර්යා දන්න ওই ටික තිබුණා නිවන් දකින්න. ඒ ටිකේ මිනින්තරේ ඔළුවට දෙනවා. අර යෝදි හැඳි ගන්නටි හරි වැරදි. ඔබ්බ නිකන් හඹරනවා නිකන් පොඩි වෙලා යන්නේ. එහෙම නෙමෙයි ලස්සනට හැඳි ගන්න හැඳි ගන්න එක පවා එලා දකින්න මානසිකත්වය හදනවා අපේ. ඇඳ අතට ගත්තත් වැරදි, හැඳ තිබ්බත් වැරදි. ඇයි පටිගිය හදලා එයා දන්නවා ඒක ඇදුනම අපි නිවන් දකින්නේ බලන්න මාර්යා මොනතරම් දක්ෂද මෑණියනි. අපි මොනතරම් දුර්වලද? මාර්යාගේ ගැට ඒ ඉදිරච්ච ලනු මෙච්චර ගිලිනවනේ අපි. දිරච්ච ලනු නෙමෙයි අල්ලගන්නේ. ඒකට ලනුව කැඩෙනවනේ. ඒ වගේ අපි නිදාගෙන ඉන්නකොට ඇලවෙලා ඉන්නකොට ඔයගේ විකාර සිතුවිලි එන හැම එකක්ම 100ෙන් දකින්න නෑ. ඔද්ද ගලේ තියලා හැඹරුවත් මම ඒ දරුවට වචනයක් කියන්නේ ගලේ හැඹරලා රියා අපිට කැම ටික අදනවා. ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි. ඔද්ද අඳිගානක වැරදි කමන්නේ කකුලෙන් පාගලා හරි හොද්දා අදලා දෙනවනේ කන්න මොනවරි එකක් දදනවනේ නෑ. ඒ මොනවරි එකක් හදන හොඳේ මම දකිනවා. අඳිගාන අඩුව මම දකින්නේ මොප් කරන එක නම් පිළිවෙලක් නෑ. කමන්නේ මොප් කරන එක අපිලිවෙලයි. කමන්නේ පාළුවට ඇවිල්ලා රියනවනේ. පේන්න කෙනෙක් ඉන්නවනේ. ලෙඩක් අසනීපයක් වුණොත් වතුර ටිකක් හරි දෙනවනේ. මොප් කරන එක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ මෙයාගේ අඩුපාඩු හැම එකටම සිත කම්පා කරගන්නේ අන්ත දෙකට අටලෝ දාමට කම්පා කරන්නේ ලාභය අලාභය හොඳ නරක සැප දුක ඒ කැමැත්ත අකමැත්ත කියන කිසිම දෙයකට කම්පා කරගන්නේ සිත පරිස්සම් කරනවා ඒ හැමදේම සුභවාදීව දකිනවා කොච්චර නරක තිබුණත් එක හොඳක් තිබුණොත් ඒ හොඳ විතරක් දකින්න අර නරක ටික දකින්නේ නැහැ. ඒවා මෙනෙහි කරන්නේ මේක චිත්තානුපස්සනාව. මේ විදිහට නැවත නැවත සම්මාවෙන් සිත හදනවා. මේ ස්පර්ශ වෙන හැමතුණින්ම අර වේදනාව තුළින් ඇති වෙන වේදනානුසති හදනවා. ඒ හැම ගනුදෙනුවක් තුළින්ම ඒ කියන ඒ ධම්මානුසතිය හදනවා. ජීවත් වෙන පරිසරය තුළ ඒ පරිභෝජනය කරන බඩු මුට්ටු හැඳ ඇතිරිලි කොට්ට මෙට්ට බාත්රූම් එකේ තියෙන සබන් කැටේ පවා ඒ හැම දේ තුළින්ම කායානුසතිය වඩනවා කවුද නැහැ සබන් වලේ නාලා බලනකො පෙට්ටියට වතුර දාලා ගිහලා තියෙන. එතකොට මේක පෙඟෙනවන්නේ මේක ගන්න බැරි. අද රැයට මන් නැති වුණොත් එට උදේට සබන් ගන්න කෙනෙක් ඉන්නවද? එහෙනම් මේක తాවකාලික පරිභෝජන. තිබුණොත් වාසනාව සබන් ගන්නවා. නැත්තම් වාසනාව ඉන්න කෙනෙක් සබන් ගායි. මේ විදිහට හිත හදා ගන්න. ඒවට විවේචනය කරන්නේ ඒ කරපු කෙනා වතුර දාපු කෙනාට නඩු දාන්න යන්නේ ඇයි අපි එම ගැටෙන්නේ නැත්තේ? අපට වෙලාවක් නැහැ. මිනිසත් භවයට වැඩ කරන්න ඕනේ පිරිණිවන් පාණ්ඩේ අවශ්‍ය කටයුතු කරන්න ඕනේ මේ සබන් කැලලටයි හොදි ටිකටයි මොප් එකටයි මල් එකටයි මට වෙලාවක් නැහැ නඩු කියන්න. ඒවට නඩු දාන්න මට මේ කාලේ නැහැ. ඒ නිසා ඕනම කෙනෙක් ඕනම එකක් කරලා ගියාදෙන් මම සතර හිරියව්වේ මම සම්මා සතිය වඩනවා. ඒ සම්මා සතිය තුල මම සතර ඉරියව්වේ මේ කින කමඨාන වඩනවා මිසක් කිසිම මොහතක මම තථාගතයන් වහන්සේගේ සරණෙන් මම අයින් වෙන්නේ මම මේ සරණ නිවැරදිව යනවා. මේ සීය පවත්වන්න ඕනේ මෑණියනි. දැන් කමඨාන පෑදෙලිද? දැන් රාත් වෙන්න පුළුවන් ඕනම වෙලාවක මෑණියන්ගේ දක්ෂකම තමයි කාලය තීරණය කරන්නේ. දැන් වඩන්නේ. දරුවා කරන්නේ.